හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිස්සරණේ පවත්වන එක් දින භාවනා වැඩසටහනක පරයන්ක භාවනා වාරයක් සඳහායි සූදානම් වෙන්නේ සඳහා සියලු දෙනාම හොඳින් තැම්පත් වෙලා ටිකක් හරිබරි කැරිලා වැඩි වෙලාවක් එක ඉරියව්වේ වාඩිලා ඉන්න පුළුවන් මට්ටමකින් වාඩි වෙන්න තමන්ගේ ඉරියව්ව සකස් කරගන්න විනාඩි කිහිපයක් ගතතර වරදක් නැහැ. බලන්න මේ තමන්ගේ ඉරියව්ව හොඳින් වාඩි වුණාම කොහේ හරි හිර වෙලා තියනවද, තද වෙලා තියනවද, ඇඳුමේ යම් යම් හිර වෙච්ච තැන් තියනවද? ඒවා තියෙනවා නම් ඒවා සකස් කරගන්න. හොඳින් වාඩි වුණාම යම් කායික පහසුවක්, කායික සුවයක් අපිට දැනෙන්න ඕන. ඊළඟට බද්ධ පරයන්කේම්ම වාඩි විය යුතුයිම කියලා නීතියක් නැහැ. එම් වාඩි වෙන්න පුළුවන් නම් හොඳයි. ඒ නැතත් තමන්ගේ එක්කෝ වම් පාදයක් මත තවත් පාදයක් තියාගෙන එහෙම නැත්නම් පාද දෙකම වෙන් වෙන්ව තියාගෙන එහෙම නැත්නම් පුටුවක් උඩ වාඩිලා හරි කමක් නැහැ. තමන්ට පහසුවෙන් වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ඉරියව්වක් අපි තෝරගන්නවා. ඊළඟට කොන්ද ඍජුව තියාගන්න. විශේෂයෙන්ම ආනාපාන සති භාවනාව තමන්ගේ මූල කර්මස්ථානයේ වශයෙන් භාවිතා කරනවා නම් අපිට සාමාන්‍යයෙන් උඩුකය ඍජුව තියාගන්න කියලා බුදුරජාණන් වහන්සේත් අවවාද අනුශාසනා දීලා තිනවා. ඒ නිසා උඩුකය ඍජුව තියාගන්න. නමුත් එතනින් අදහස් වෙන්නේ තද කළා, හිර කළා, දැඩිව ඉරියව්ව පැවැත්වීමක් නෙමෙයි. ඒ වෙනුවට බොහොම සැහැල්ලුවෙන් තමන්ගේ කය ඍජුව තියා ගැනීමයි අවශ්‍ය වෙන්නේ. ඊළඟට බෙල්ල නවා ගන්න එපා. හිසත් කෙලින් තියාගන්න. අකට දැස් පියා ගන්න. ගාක් නිදිබර ගතියක් තියෙනවා නම් දැස් මතක් විවර කරගෙන හිටියට වරදක් නෑ. එතකොට හැබැයි අනිත් අයව පේන්නේ නැතුව තමාගේ අඩියක් වගේ ඉස්සරහට පේන විදිහට ඕනම් දැස් විවර කරගෙන භාවනාවේ යෙදුනත් වරදක් නැහැ. දැන් බලන්න තමන්ගේ කයේ යම්කිසි දැනුවත් භාවයක් තියෙනවද කියලා. කයේ බරගතියක් උඩුකයේ බර තමන්ගේ මේ යටි කයට දැනෙනවද කියලා මදක් විමසලා බලන්න. අතක් මත අතක් තියාගෙන ඉන්නවා නම් ඒ එක් අතක උණුසුම අනිත් අතට දැනෙනවද කියලා මදක් විමසලා බලන්න. පාද පොළවේ හෝ තමන් වාඩිලා ඉන්න කොටේ ස්පර්ශ වෙන බව තේරෙනවද කියලා බලන්න. ඇහි පියාටු වැදිලා තියෙනවා තේරෙනවද බලන්න. ඒත් හැබැයි S2 ඕනට වඩා තද කරගෙන වහන්න එපා. බොහොම નિરાයාසයෙන් වැහිලා තියෙන විදිහට සාමාන්‍ය විදිහට වහගෙන ඉන්න. දැන් තමන්ගේ හිත මොනාහරි අතීත අරමුණු වලට දුවනවා නම් ඒක මතකයක් මතකයක් කියලා එතරම් අත්හැරලා දාන්න. කොයි තරම් වැදගත් දෙයක් මතක් වුණත් කිසිම වටිනාකමක් දෙන්න එපා. ඒ වගේමයි තමන්ගේ හිත යම්සේ අනාගත සැලසුමක් ඔස්සේ දුවනවද කියලා බලන්න. කොයි තරම් වටිනා සැලසුමක් වුණත් කොයි තරම් වටිනා බලාපොරොත්තුවක් වුණත් මේ වෙලාවේදී අතහැරලා දාන්න. කිසිම වටිනාකමක් අනාගත බලාපොරොත්තු වලට මේ අවස්ථාවේදී දෙන්න එපා. අතීතේනුයි අනාගතේනුයි හිත මුදවගෙන වර්තමාණයට හිත ගන්න. දැන් බලන්න තමන්ගේ හිත අරමුණු කරන්නේ වෙනත් කෙනෙක්ද කියලා. ගෙදර ඉන්න කෙනෙක්ද, ළඟපාත ඉන්න කෙනෙක්ද, තමන් ගාව වාඩිලා ඉන්න කෙනෙක් ගැනද කියලා පොඩ්ඩක් විමසලා බලන්න. ඒ විදිහට අනුන් ගැන තමන්ට හිතෙනවා නම් ඒ බවත් වළක්වගෙන අනුන් ගැන හිතන්නත් නොදී මේ මොහොතේදී තමන් ගැන හිතන්න එහෙම නැත්නම් මේ තමන්ගේ කයට හිත ගන්න උත්සාහවත් වෙන්න. සමහර වෙලාවට Tamanට Tamanගේ ගෙදර මතක් වෙන්න පුළුවන්. රාජකර රාජකාරී කරන ස්ථානයන් මතක් වෙන්න පුළුවන්. එමණත් නැත්නම් වෙනත් ඇසුරු කරන ස්ථාන විවිධ තැන් මතක් වෙන්න පුළුවන්. ඒ බාහිර තැන් සියල්ල අතහැරලා මේ තමන්ගේ දැනට මේ කය ඉන්දවලා තියෙන මේ සුළු ප්‍රදේශය තුලට හිත ගන්න. මේ කාරණා තුන සම්පූර්ණ වුණා නම් වර්තමානෙට හිත ඇවිල්ලා තියෙන්න ඕන අනුන් ගැන හිතන වෙනුවට තමුන් ගැන හිතන ස්වභාවයක් තියෙන්න ඕන විවිධ බාහිර ස්ථානවලට යනව වෙනුවට මේ දැනට කය තියෙන ස්ථානයට හිත පැමිණලා තියෙන්න ඕන මේ කාරණා තුන ඉෂ්ට වෙලා තියෙනවා නම් දැන් අපිට සතිය සිහිය එළඹ සිටලා තියෙනවා කියලා කියන්න පුළුවන් හොඳින් සිහිය එළඹ සිටියානම් සතිමත් නම් බලන්න තමන්ගේ තමන්ට දැනෙන්නේ මොනවද කියලා. සමහර විට තමන්ගේ කයේ යම් යම් වේදනාවන් දැනෙන්න පුළුවන්. කයේ යම්සි බරගතියක් දැනෙන්න පුළුවන්. අතපය ගෑවෙන තැන් ස්පර්ශ වෙන තැන් දැනෙන්න පුළුවන්. සමහර විට හුස්ම ගන්නකොට උදරය පිම්බෙන හැටිත් හුස්ම හෙලනකොට උදරය හැකිලෙන හැටිත් දැනෙන්න පුළුවන්. ඇතැම් විට හුස්ම ගන්න ස්වභාවය ආස්වාසය නාසිකාග්‍රේ ප්‍රදේශයේ දැනෙන්න පුළුවන්. හුස්ම හෙළන ස්වභාවය නාසිකාග්‍රේ ප්‍රදේශයේ දැනෙන්න පුළුවන්. මේ තමන්ගේ ඉරියව්ව හෝ පිම්බීම හැකිලිම කියන ඒ ස්වභාවය හෝ ආශ්වාස ප්‍රශ්වාසය නාසිකාග්‍රයේ දැනුවත් වීම අපිට මූල කර්මස්ථානයක් වශයෙන් භාවිතා කරන්න පුළුවන්. මේ තුනෙන් එකක් දැනට තෝරගන්න. තෝරගෙන ඒ ක්‍රියාවලියක් තුල හිත පවත්වන්න උත්සාහවත් වෙන්න. පිම්බීම හැකිලිම මූල කර්මස්ථානයක් වශයෙන් Tamanට වැටහෙනවා නම් බොහෝම සියුම්ව පිම්බෙන්න පටන් ගන්න ආකාරය මාංශ පේශී ඉදිරියට નિરાගෙන යන ආකාරය, සෙලවෙන ආකාරය, තද වෙන ආකාරය, සම්පූර්ණයෙන්ම ගිහිල්ලා නතර වෙන ආකාරය තමන්ගේ සතියට හසු කරගන්න උත්සාහත් වෙන්න. නැවතත් බොහෝම සියුම්ම උදර පටල හැකිලෙන්න පටන් ගන්න ආකාරය, ආපසු පැමිණෙන ආකාරය ඒවා විවේක වෙන හැටි, නිදහස් වෙන හැටි තමන්ගේ සතියට හසු කරගන්න උත්සාහත් වෙන්න. හිතට හුඟක් බාහිර සිතුවිලි වලින් බාධා පැමිණෙනවා නම් උදරය පිම්බෙනකොට පිම්බෙනවා කියලා හිතේ සටහනක් යොදන්න. උදරය හැකිලෙනකොට හැකිලෙනවා කියලා හිතෙන් සටහනක් කරන්න. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය Tamanට වැටහෙනවා නම් නාසිකාග්‍රේ ප්‍රදේශයේ සිහිය පවත්වන්න. උස්ම ගන්නකොට උස්ම ගන්නවා කියලා සටහනක් යොදන්න පුළුවන්. උස්ම හෙලනකොට උස්ම හෙලනවා කියලා සටහනක් යොදන්න පුළුවන්. ඒ Tamanට හොඳින් මේ බව දැනුවත් වෙන්න පුළුවන් නම් ඒ බව දැනුවත් වීම පමණක් ප්‍රමාණවත්. සාදු සාදු සාදු <clears throat> හොඳයි පින්වත්නි අපි ඉදිරි වැඩසටහනේ කටයුතු සඳහා පෙළ ගැසෙමු අපිට ඊළඟට ඉදලා තියෙනවා පරයන් සක්මන් භාවනාවක් ඊළඟට නැවත අපි මෙතන හමු වෙනවා ධර්ම සාකච්ඡාවක් සඳහා එකේ පටන් දෙක පමණ දක්වා ඊළඟට 4 ඉඳන් 5ට ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. ධර්ම සාකච්ඡාව සඳහා තමන්ගේ යම් භාවනාව හා සම්බන්ධ ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. අපි ශක්ති පමණින් ඒවා විසඳ ගන්න බලමු. අපි නැවතත් එහෙමනම් දවල් 1ට මෙම ස්ථානයේ මුණ ගැසෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.